තරඟකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ධානය. ඉතින් ඉන්හාට ධාන වඩලා හෝ නොවඩා හෝ ඒ කායගත සතියේ තියෙන ද්වක්ඛින්සාකාරය ද්වක්ඛින්සාකාරයේ ටික වෙනවා තව තව 10ක්. එතකොට 42ක් වෙනවා. ඒවට කියනවා ධාතු කුට්ටාස 42. ඔය 42 තියෙන රූප ටික වෙන් කරගන්නවා. 42 තියෙනවා රූප. කේශා රූප 44යි. ලෝමා 44යි. නඛා, දන්තා, තචෝ, මන්සන්, නහාරු, වට්ටි, අට්ටිමින්ජා, වක්ඛං, හදයන්, යකනං, කිලෝමකම්, තිහෙකම්, පප්පාසං, අන්තං, අංශ ගුණං. ඔය ටිකේ තියෙනවා 17 44 බැගින්. උදරියන් 8යි. කරීසං 8යි රූප. මත්තලොංගං 44යි පිත්තං 44යි සෙම්හං සෙම්හං 44යි පුබ්බෝ 8යි ලෝහිතං 44යි සේදෝ 16යි මේදෝ 44යි අස්සු 16යි වසා 44යි කේලෝ 16යි සිංහානිකා 16යි ලසිකා 44යි මුත්තන් 8යි. ඔන්න කොටස් 32 රූපේ නැහැ ටික දැන් කියලා දෙන්න ඕනේ කිසිදික කතාවක්. ඊළඟට තේජෝ ධාතු 4යි. සංකාප තේජෝ ධාතුයේහි 33යි. ජීවන තේජෝ ධාතුයේ 33යි. පරිධාන තේජෝ ධාතුයේ රූප 33යි. පාඨක තේජෝ ධාතුයේ රූප 9යි. ඔන තේජෝ ධාතුවේ කොටස් ටික. වායෝ ධාතුවේ උද්ධංගමා වාතා රූප 33යි. අදෝගමා වාතා 33යි. කුච්චසයා වාතා 33යි. කොට්ටසයා වාතා 33යි. අංගමංගානුසාරණෝ වාතා 33යි. අස්සාස පස්සාසෝ වාතා රූප 8යි. නැත්නම් විට 9යි. දැන් ඔය කියේ ගණන් විතරනේ. ඉතින් අහුලනකොට තමයි ඔක තේරුම් ගන්න පුළුවන්. කේශා කොමුද රූප 44ක් වුණේ. කේශා කියන කොටසේ හිස සමයේ මුල් බැසගත් කේශාවේ මුල තියෙන රූප කලාප පහ. කාය දශක භව දශක කියලා 10 මිටි දෙකයි. චිත්ත සමුට්ඨාන සුද්ධාස්තකේ උතු සමුට්ඨාන සුද්ධාස්තකේ ආහාර සමුට්ඨාන සුද්ධාස්තකේ කියලා අටේ කොටවල් තුනයි. සියල්ල 44යි නේ 20යි 24යි. අනිත්‍ය කියපු 24 24 කියපු හැම තැනම තියෙන්නේ ওই කොටස් ටිකයි. ඊළඟට දැන් උදරියන් කියන එකේ කිව්වේ 8යි. උදරියන් කිව්වේ කුමක්ද? අනුභව කළ නොදිරු ආහාරය. අපේ ආහාර ගත්තාම ආමාශය තුළ නොදිරු ආහාර කොටස් තියෙනවා. නොදිරු කියන්නේ දිරවන තුරු පවත්න ආහාර කොටස. ඒකේ තියෙන රූප සුද්ධාසක රූපම පමණයි. පරිසං දිරු ආහාර මල ඒකේ තියෙන්නේ සුද්ධාෂ්ටක රූප උතු සමුට්ටානික සුද්ධාෂ්ටක රූප අට පමණයි. මත්තලුංගම් 44 අර විදිහටයි. සිත්තං එහෙමයි, සෙම්මන් එහෙමයි. පුබ්බෝ 8යි. පුබ්බෝ කියන්නේ ශරව. ලේ පැසවලා ඇති වෙන ශරව. ඒකේ මේ උතු සමුට්ටානික සුද්ධාෂ්ටක රූප අට විතරයි. ලෝහිතං රූප 44 කලින් වගේ. ඡේදෝ රූප 16යි. චිත්තජ උතුජ කියලා සිත නිසා සුද්ධාස්තකයකෝ උතුසමුත්‍රාණක සුද්ධාස්තකෝ දෙකක් ඇති වෙනවා. දැන් සමාහට සිතේ බයක් ඇති වුනම දාඩිය දානවනේ. ඒ වගේ අවස්ථාවල සිත නිසා. ඒ වගේම සමාහට දැඩි වේදනාවක් කල හිතට දුකක් ඇති වුණත් දාඩිය දානවා. ඒ සිත නිසා. ඒ හැර කාලගුණ නිසා. කාලගුණ නිසා දාඩිය දානවා. දොරටේ උතුසමුත්‍රාණිකවල සූප 16 යටේවා දෙකයි. ඤයදෝ රූප 44යි. අස්සු 16යි. අස්සු කියන්නේ කඳුළු. හිතේ දුකක් ඇති වෙනකොටත් කඳුළු එනවා. හිතේ ප්‍රීතියක් වෙනකොටත් කඳුළු එනවා සිත නිසා. එගෙන චිත්ත සමුත්‍රාණ සුද්ධාස්තිකේ. ඒ හැට දුවිලි වැඩිමින් දුම් වැඩිමින් එනතන් ශරීරයේ ශරීර ධාතු කැළඹීමෙන් කියන ධාතු කෝපයෙන් මේ වදිනා මේ කඳුළු. ඒතෝටම උතු සම්මුත්තානික සුද්ධාස්තිකය ඒතෝට 16යි කේලෝ ඒත් එහෙමයි වසා රූප 44මයි වසා කියන්නේ වරුන් තෙල් ඇඟේ පිට දාන වරුන් තෙල් කේලෝ සිංගානිකා 16යි සොටු සිත නිසා සොටු ගලනවා කාලගුණ නිසා සොටු ගලනවා දෝත සූබ නිසා ඊළඟට ලාසිකා 44යි මුත්තං රූප 8යි ඒ කියන්නේ මුත්‍ර කොටසේ තියෙන උතු සමුට්ටානක සුද්දාස්තකට පමණයි එතකොට එහි ඔය ශරීරේ කොටස් 32 ඇතුලේ තියෙනවානේ චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා අදේ වස්තු කියලා තව රූප ටිකක්. ඒවා යෙහිදී අර දැන් මේ චක්සු ගෝලයේ තුල රූප 54ක් කියුතු වෙනවා. ඒ මොකද? එහි තියෙනවා අර චක්කු දශක කලාප. ඒ වගේ සෝත ප්‍රසාදයේ කියන කොටසේ රූප 54ක් කියන්නේ. එහෙම තියෙන වස්තු රූප තියෙන තැන් වල 54 බැගින් එනවා. ඊළඟට තේජෝ ධාතු හතරේ පළවෙනි එකේ 33යි කිව්වා. මොනවාද? එතන තියෙනවා සුද්දාෂ්ටක උත සමුත්තානක චිත්ත සමුත්තානක ආහාර සමුත්තානක අටේ මිටි තුනයි ජීවිත නාක රූප කලාපයයි. තුර 24යි 24යි 9යි 33යි නේ. ඒ 33 තමයි සංతాප තේජෝ, ජීර්ණ තේජෝ, පරිධාන තේජෝ, පාඨක තේජෝ. පාඨක තේජෝ කියන්නේ රූප නමේ පමණයි. ජීවිත ජීවිතේන්ද්‍රයේ නවක කලාපේ පමණයි. ජඨරාග්නේ ජඨරාග්නේ තින්නේ කර්මජ රූපයක් පමණයි ජීවිත නවක. අනිත් නැහැ. ඊළඟට වායෝ ධාතු කොටස් පහකම තියෙන්නේ 33 33. උද්ධංගම වාත, අධෝගම වාත, කුච්චිසේ, කොට්ටසේ, අංගමංගානුසාරී වාත කොටස් පහේම තියෙන අර විදිහට චිත්ත සමුත්‍රාණක සුද්ධාස්තකය, උතු සමුත්‍රාණක සුද්ධාස්තකය, ආහාර සමුත්‍රාණක සුද්ධාස්තකයයි ඊළඟට ජීවිත නාක රූප කලාපයයි 33යි. ආශ්වාස ප්‍රාශ්වාස කියන වායෝ ධාතුවේහි ප්‍රධාන වශයෙන් තියෙන්නේ සුද්දාස්තක රූප සමූහයක් චිත්ත සමුත්තා. ඇතැම් විට සද්ද නගිනවා. ඒගොල්ලන් නිින්ද ගියාම සද්ද එනවානේ. එතකොට ඒක වෙන්නේ කදින් හුස්ම ගන්නවා. දැන් සමහරට මහන්සිලා දුවලා කදින් හුස්ම ගන්න සද්දයක් ඇහෙනවනේ. ඒ සද්ද ඇහෙනකොට ඒ ශබ්දෙත් අර සමාත ඕනකමින් හුස්ම හුස්ම පිට කරන හයියෙන්නේ. සුසුම් හෙලනවා කියලා කියන්නේ. එතකොට රූප නමයක් එතන ඇති වෙනවා. සුද්දාස්තකයේ ශබ්ද රූපෙත් එකතුණු නමයයි. නිසා එතන 8යි 9යි දෙආකාරයෙන් තියෙනවා. ඔන්න ඔය විදිහට රූප කලාප ටික වෙන් කර ගන්නවා. වෙන් කරගෙන එක එක කලාපයක ඒවා නුවණින් දැකලා නිකන් නෙමෙයි නිකන් ආවට ගියාට අහලා බාලා නෙමෙයි. අර විපස්සනා ඥාන ආලෝකයෙන් එක එක රූපයක් දකිමින් ඒක හරවන්න ඕන ඒකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන මේවටත් හරවලා ත්‍රිලක්ෂණ නම් වන්න ඕනේ. ත්‍රිලක්ෂණයන් වීම තමයි විපස්සනා. ඉහාට තියෙන විපස්සනා ඥාන වැඩිනවා. දැන් ඉතින් අපි මේ පෙර ගමන් වශයෙන් කරන ටික ටික භාවනා ක්‍රම යම් කාලෙක එකටම තේලියටම වඩන්න ලැබුණොත් ඔය කොටස් වඩන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා කල්ැතුව අපි ටිකක් දැනගෙන තියාගමු. මේ එකක් එකක් පාස අපට ඉගෙන ගන්න මතක සබා ගන්න කරුණු තියෙනවා. ඒවා යම් දවසකදී යම් කලකදී පිරිසිදුව සුවිසුද්ධව අවබෝධ කරගන්න අපට අවස්ථාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධානය. ඉතින් ඉන්හාට ධාන වඩලා හෝ නොවඩා හෝ ඒ කායගත සතියේ තියෙන ද්වස්තිංසාකාරය ද්වස්තිංසාකාරයේ ටික තේනවා තව තව 10ක්. එතකොට 42ක් තියෙනවා. ඒවට කියනවා ධාතු කුට්ටාස 42. ඔය 42ේ තියෙන රූප ටික වෙන් කරගන්නවා. 42ේ තියෙනවා රූප. කේසා රූප 44යි. ලෝමා 44යි. නකා, දන්තා, තචෝ, මන්සන්, නහාරු, වට්ටි, අට්ටිමින්ජා, වක්කං, හදයන්, යකනං, කිලෝමකම්, පිහෙකම්, පප්පාසං, අන්තං, අන්ත ගුණං. ඔය ටිකේ තියෙනවා 17 44 බැගින්. උදරියන් 8යි. කරේසං 8යි රූප. මත්තලොංගං 44යි. පිත්තං 44යි. සෙම්හං සෙම්හං 44යි. පුබ්බෝ 8යි. ලෝහිතං 44යි. සේදෝ 16යි. මේදෝ 44යි. අස්සෝ 16යි. වසා 44යි කේලෝ 16යි සිංහානිකා 16යි ලසිකා 44යි මුත්තන් 8යි ඔන්න කොටස් 32 රූපේ නැහැ ටික දැන් කියලා දෙන්න ඕනේ ඉතින් ටික කතාවක් ඊළඟට තේජෝ ධාතු 4යි සංතාප තේජෝ ධාතුවේහි 33යි ජීවන තේජෝ ධාතුවේ 33යි පරිධාන තේජෝ ධාතයේ රූප 33යි. පාඨක තේජෝ ධාතයේ රූප 9යි. මොන තේජෝ ධාතයේ කොටස් ටික. වායෝ ධාතයේ උද්ධංගමා වාතා රූප 33යි. අදෝගමා වාතා 33යි. කුච්චසයා වාතා 33යි. කොට්ටසයා වාතා 33යි. අංගමංගානුසාරණෝ වාතා 33යි. අස්සාස පස්සාසෝ වාතා රූප 8යි. එතන විතර 9යි. දැන් ඔය කියේ ගණන් විතරනේ. ඉතින් අහුලනකොට තමයි ඔක තේරුම් ගන්න පුළුවන්. කේශා කොමුද රූප 44ක් වුණේ. කේශා කියන කොටසේ හිස සමයේ මුල් බැසගත් කේශාවේ මුල තියෙනවා රූප කලාප පහ. කාය දශක භව දශක කියලා 10 මිටි දෙකයි. චිත්ත සමුට්ඨාන සුද්ධාස්තකය, උතු සමුට්ඨාන සුද්ධාස්තකය, ආහාර සමුට්ඨාන සුද්ධාස්තකය කියලා අටේ කොටවල් තුනයි. සියල්ල 44යි නේ 20යි 24යි. අනිත් ඒ කියපු 24 24 කියපු හැම තැනම තියෙන්නේ ওই කොටස් ටිකයි. ඊළඟට නැත්නම් උදරියන් කියන එකේ කිව්වේ 8යි. උදරියන් කියන්නේ කුමක්ද? අනුභව කළ නොදිරු ආහාරය. අපේ ආහාර ගත්තාම ආමාශය තුල නොදිරු ආහාර කොටස් තියෙනවා. නොදිරු කියන්නේ දිරවන තුරු පවත්න ආහාර කොටස. ඒකේ තියෙන රූප සුද්දාසක රූපම පමණයි. කරීසං දිරු ආහාර මල. ඒකේ තියෙන සුද්දාසක රූප උතු සමුට්ටානික සුද්දාසක රූප අට පමණයි. මත්තලුංගම් 44 අර විදිහටයි. පිට්ටම් එහෙමයි, සෙම්මන් එහෙමයි. පුබ්බෝ 8යි. පුබ්බෝ කියන්නේ ශරව. ලේ පැසවලා ඇති වෙන සැරව ඒකේ මේ උතු සමුන්තානික සුද්ධාෂ්ටක රූපාට විතරයි. ලෝහිතං රූප 44 කලින් වගේ. ඡේදෝ රූප 16යි. චිත්තජ උතුජ කියලා සිත නිසා සුද්ධාෂ්ටකයකෝ උතු සමුන්තානික සුද්ධාෂ්ටකෝ දෙකක් ඇති වෙනවා. දැන් සමාත සිතේ බයක් ඇති වුනම දාඩිය දානවනේ. ඒ වගේ අවස්ථාවල සිත නිසා ඒ වගේම සමානට දැඩි වේදනාවක් හැල හිතට දුකක් ඇති වුණත් දාඩිය දානවා. ඒ සිත නිසා. ඒ හැර කාලගුණ නිසා. කාලගුණ නිසා දාඩිය දානවා. දොවට ඒක උතු සමුට්ටාන. ඒකට රූප 16 යට ඒවා දෙකයි. මේදෝ රූප 44යි. අස්සු 16යි. අස්සු කියන්නේ කඳුළු. හිතේ දුකක් ඇති වුණොත් කඳුළු එනවා. හිතේ ප්‍රීතියක් වෙනකොටත් කඳුළු වෙනවා සිත නිසා. එතන චිත්ත සමුත්‍රාණ සුද්ධාස්තිකය. ඒ හැර දූවිලි වැදීමෙන් දුම් වැදීමෙන් එනතන් ශරීරයේ ශරීර ධාතු කැළඹීමෙන් කියන ධාතු කෝපයෙන් මේ වදිනා මේ කඳුළු. ඒකට උතු සමුත්‍රාණික සුද්ධාස්තිකය. ඒකට 16යි. තේනෝ ඒත් එහෙමයි. වසා රූප 44මයි. වසා කියන්නේ වරුන් තෙල්. ඇඟේ පිට දාන වරුන් තෙල්. කේලෝ සිංගානිකා 16යි. සොටු සිත නිසා සොටු ගලනවා, කාලගුණ නිසා සොටු ගලනවා. දෝෂ ශෝභ නිසා. ඊළඟට ලාසිකා 44යි මුත්තං රූප 8යි. ඒ කියන්නේ මුත්‍ර කොටසේ තියෙන උතු සමුට්ටානක සුද්දාස්සකට පමණයි. එතකොට එහි ඔය ශරීරේ කොටස් 32 ඇතුලේ තියෙනවානේ චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා අදේ වස්තු කියලා තව රූප ටිකක් ඒවායෙහිදී අර දැන් මේ චක්සු ගෝලය තුල රූප 54ක් කියුතු වෙනවා. ඒ මොකද? එහි තියෙනවා අර චක්කු දශක කලාප. ඒ වගේ සෝත ප්‍රසාදයේ තියෙන කොටසේ රූප 54ක් කියන්නේ. එහෙම තියෙන වස්තු රූප තියෙන තැන් වල 54 බැගින් එනවා. ඊළඟට තේජෝ ධාතු හතරේ පළවෙනි එකේ 33යි කිව්වා. මොනවාද? එතන තේනවා සුද්ධාෂ්ටක උත සමුට්ටානක චිත්ත සමුට්ටානක ආහාර සමුට්ටානක අටේ මිටි තුනයි ජීවිත නාක රූප කලාපයයි. තුර 24යි 10 24යි 9යි 33යි නේ. ඒ 33 තමයි සංతాප තේජෝ, ජීර්ණ තේජෝ, පරිධාන තේජෝ, පාඨක තේජෝ පාඨක තේජෝ කියන එකේ රූප නමේ පමණයි ජීවිත ජීවිතේන්ද්‍රයේ නවක කලාපේ පමණයි ජඨරාග්නේ ජඨරාග්නේ තින්නේ කර්මජ රූපයක් පමණයි ජීවිත නවක අනිත් නැහැ ඊළඟට වායෝ ධාතු කොටස් පහකම කියන්නේ 33 33 උද්ධංගම වාස අධෝගම වාස කුච්චිසේ කොට්ටසේ අංගමංගානුසාරී වාස කොටස් පහේම කියන අර විදිහට චිත්ත සමුට්ඨානික සුද්ධාස්තකය, උතු සමුට්ඨානික සුද්ධාස්තකය, ආහාර සමුට්ඨානික සුද්ධාස්තකයයි ඊළඟට ජීවිත නාක රූප කලාපයයි 33යි. ආශ්වාස ප්‍රාශ්වාස කියන වායෝ දහපේහි ප්‍රධාන වශයෙන් තියෙන්නේ සුද්ධාස්තක රූප සමූහයක් චිත්ත සමුට්ඨාන. ඇතැම් විට සද්ද නගිනවා. ඒ කියන්නේ නිින්ද ගියාම සද්ද එනවනේ. එතකොට ඒක වෙන්නේ කදින් හුස්ම ගන්නවා. දැන් සමහරට මහන්සිලා දුවලා කදින් හුස්ම ගන්න සද්දයක් ඇහෙනවනේ. ඒ සද්ද ඇහෙනකොට ඒ ශබ්දෙත් අර සමහරට ඕනකමින් හුස්ම හුස්ම පිට කරන හයියෙන්නේ. සුසුම් හෙලනවා කියලා කියන්නේ. එතකොට රූප නමයක් එතන ඇති වෙනවා. සුද්දාස්තකයේ සද්ද රූපෙත් එකතුණු නමයයි. නිසා එතන 8යි 9යි දෙආකාරයෙන් තියෙනවා. ඔන්න ඔය විදිහට රූප කලාප ටික වෙන් කර ගන්නවා. මේ කරගෙන එක එක කලාපයක ඒවා නුවණින් දැකලා නිකන් නෙමෙයි නිකන් ආවට ගියාට අහලා බලලා නෙමෙයි අර විපස්සනා ඥාන ආලෝකයෙන් එක එක රූපයක් දකිමින් ඒක හරවන්න ඕන ඒකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන මේවටත් හරවලා ත්‍රිලක්ෂණ නම් වන්න ඕන ත්‍රිලක්ෂණයන් වීම තමයි විපස්සනා. ඉහාට තියෙන විපස්සනා ඥාන වැඩිනවා. දැන් ඉතින් අපි මේ පෙර ගමන් වශයෙන් කරන ටික ටික භාවනා ක්‍රම යම් කාලෙක එකටම තේලියටම වඩන්න ලැබුණොත් ඔය කොටස් වඩන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා කල්ැතුව අපි ටිකක් දැනගෙන තියාගමු. මේ එකක් එකක් පාසා අපට ඉගෙන ගන්න මතක තබා ගන්න කරුණු තියෙනවා. ඒවා යම් දවසකදී යම් කලකදී පිරිසිදුව සුවිසුද්ධව අවබෝධ කරගන්න අපට අවස්ථාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමු වූයේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.